බුදුරජාණන් වහන්සේ ගොඩකවෙල ශ්‍රී මහින්ද මහා විහාරාධිපති සමස්ත ලංකා පරිවේනාධිපති කෘත්‍යාධිකාරී සංගමේ සභාපති රත්නපුර දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී ශාමූපාලි වංශික මහානිකායේ මල්වතු පාර්ශවයේ සබරගමු පළාතේ අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද කොම්පිටියේ ශ්‍රී සුසීල නායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ නමෝ තස් භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස සුඛ දුක්ඛේ තුලා භූතෝ යසේසු අයසේසු ච සබ්බත් සමකෝමි ඒතාමේ උපේක්ඛා පාරමීති සද්ධාවන්ත පින්වත්නි මෙය අද ධර්ම දේශනාව සඳහා මා වෙත ලබා දී ඇති මාතෘකාව උපේක්ෂා පාරමිතාව අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාරමිතා ධර්ම 10ක් සම්පූර්ණ කරමින් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම්දම් පුරා සම්මා සම්බුද්ධත්වයට පත්ව ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් අනුකම්පාවෙන් මේ ලෝකයේ මිනිසාව සත්පුරුෂ යහපත් ගතිගුණ ඇති මිනිසුන් බවට පත් කරන්නට මෙලව පරලව යහපත සලසා ගන්නට වමනා කරන ධර්මය දේශනා කරන්නට යෙදුනා. අන්නේ ධර්මයෙන් කොටසක් තමයි ඒ බුදුරජාණන් වහන්සේ පුරණ ලද උපේක්ෂා පාරමිතාවේ ස්වභාවය කොහොමද කියලයි අද අපි මේ ධර්ම දේශනාවෙන් මතක් කර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ධර්ම ශ්‍රවණයට සූදානම් වන හැම කෙනෙක්ම මේ උපේක්ෂා පාරමිතාව පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නට මනවින් සවන් දීලා දැනීමකුත් ලබලා පිනකුත් සිද්ධ කරගෙන මෙලවත් පරලවත් යහපත සලසා ගන්න හැටියට අපි කාරුණිකව සිහිපත් කරනවා බුදුදහමේ උපේක්ෂා යන නම කාරණා රාශියකට යෙදෙනවා. ඒ අනුව ඒවා සරලව කියනවා නම් තමන්ට කරදර කරන දුක් ඇති කරන පුජ්‍යලයන්ට විරුද්ධව එහෙම නැත්නම් ඒ වගේම තමන්ට හිතවත්ව ගරු බුහුමන් කරන උපකාර කරන හිතවත් අයටත් ඇලුම් කිරීමක් හෝ විශේෂ සැලකිල්ලක් නැතිව ඉන්න පුළුවන් නම් ඒ වගේම ලස්සන හොඳ දැකලා ඒ ලස්සන කියන දෙයටත් හොඳ කියන දෙයටත් කැතයි කියන දෙයටත් නරකයි කියන දෙයටත් වෙනසක් නැතිව සියලු සත්වයන් කෙරෙහි සියලු වස්තුන් කෙරෙහි සමසිත පවත්වා ගන්න පුළුවන් නම් ඒක තමයි උපේක්ෂා පාරමිතාව කියලා කියන්නේ. මේක ඊ타මත්ම අමාරුවෙන් කළ යුතු සම්පූර්ණ කළ යුතු පාරමිතාවක්. තුන්තරා බෝධියෙන් ඒ කියන්නේ බුදුපසේ බුදු මහරහත් කියන ඒ බෝධියකින් අපි නිවන් අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා මේ පාරමී ධර්ම සම්පූර්ණ කරන්න අවශ්‍යයි. කරුණෝපාය කෝසල්ල පරිග්‍රහිතා අනුනය පටිග විද්ධංසති ඉත්තානිත්තේසු සත්ත සංඛාරේසු සමප්පවන්ති උපේක්ඛා පාරමිතා කියලා මේ පිළිබඳව විග්‍රහ කරලා තිබෙනවා. කරුණාවෙන් හා උපාය කෞසල්‍යයෙන් ඇලීම් විරුද්ධ වීම දෙක දුරු කරන සමපැවැත්ම පාරමිතාව උපේක්ෂා පාරමිතාව කියලා හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි Tamanට ස්තුති කරන, ගරු කරන, උපකාර කරන අය ගැන සතුටින් ඔවුන්ට වඩාත් ලන් වීම ස්වභාවයයි. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ වගේම Tamanට අවමන් කරන කරදර කරන අයට කෝපයෙන් වෛර කිරීමත් ඒකක් ස්වභාවය. ඒ වගේම ඒක මේ උපේක්ෂා පාරමිතාවට නොගැලපෙන බවයි සඳහන් කරන්නේ. ඒක ලාමක ගතියක් බවයි සඳහන් කරන්නේ. මේ ලාමක ගතිය පවතින තාක් ඔවුන්ට සසර දුකින් මිදෙන්න බෑ. හිතවත් අහිතවත් සත්වයන් කෙරෙහි ගැළපෙන නොගැළපෙන වස්තු කෙරෙහි සමාන හිතක් ඇති කර ගැනීම උතුම් ගුණයක් හැටියටයි සඳහන් කරන්න පුළුවන්කම තිබෙන්නේ. රහතන් වහන්සේ කෙනෙකුගේ ගුණයට සමානකම් ඇති පාරමිතාවක් තමයි මේ උපේක්ෂා පාරමිතාව. දාන සීල ආදී මුල් පාරමිතා නවයටම උපකාරක පාරමිතාවක් හැටියට සඳහන් කරන්නත් පුළුවන්. උපේක්ෂා ගුණයෙන් තොර කෙනෙකුට දාන ආදී පාරමිතා කිරීම ටිකක් අපහසුයි. කොටසකට වෛර කර තව කොටසකට ඇලුම් කරමින් සුද්ධ චේතනාවෙන් දන් දීම දුෂ්කර වැඩක්. හේතුව කැමැති අයට දන් දී අකමැති අයට නොදීම. උපේක්ෂාවක් නැති කෙනෙකුට ලෞතර බුදුබව පතා අමුදරුවන් දන් දීම කරන්න බෑ. තමන් ඇලුම් කරන කෙනෙකුට දීම තෘෂ්ණාව නිසා කරන දෙයක් හැටියට පිනකුත් සිද්ධ වෙනවා. නමුත් සම්බෝධියටපත් වීමට ශක්තිය ඇති පිනක් නෙවෙයි. ඒ වගේම ලෝකයේ කෙරෙහි මධ්‍යස්ත නැති කෙනෙකුට උසස් සීලේ රැකීමත් බොහොම දුෂ්කරයි. ඇලීම, ගැටීම, ඒ වගේම සීලේ කිලිටි කරන ධර්ම හැටියට සඳහන් කරනවා. හොඳ නරක යුක්තිය අයුක්තියේ හරියට දැකීමට මේ උපේක්ෂා පාරමිතාව ඊ타ත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම Tamanට ඇලුම් කරන තැනත්තා කරන දේ කියන දේ යහපත් වේ පේනවා. Tamanට කවුරු හරි ඇලුම් කරනවා නම් ඒ තැනත්තා කරන දේවල් කියන දේවල් අපි හිතනවා බොහොම යහපත් කියලා. මොකද හිතවත් කෙනෙක් නිසා. ඒ වගේම Tamanට වෛර කරන, පිළිකුල් කරන, පහත් කොට සැලකන අයද ඉන්නවා. එහෙම කරන එහෙම අය කරන කියන දේවල් නරකසේ දැකීම ප්‍රඥා පාරමිතාවට බාධාවක් වෙනවා. ඒ නිසා උපේක්ෂාව ප්‍රඥා පාරමිතාවටත් උපකාරක ධර්මයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම පරෝපකාරී සඳහා දන් දීමට බොහෝ අය වීරය කරනවා. අනුන්ට උදව් සඳහා. නමුත් සමහර උදවියගේ හැසිරීම කතා බහ නිසා ඒ උනන්දුව නැති වී යනවා. නැත්නම් අරු පරිත්‍යාගශීලී වෙනවා බොහොම. දන් දෙනවා. සමහරවිට ඒවා ලබාගෙන සමහර අය ඒ දීපු පුජ්‍යලෝ ගැන විවේචන කරනවා. අපාද කරනවා. අන්න ඒවා අහනකොට නැත්නම් ඒවා දකින්න ලැබෙනකොට අර දන් දීපු අය කලකිරෙනවා මොනවටද මේවා කරන්නේ කියලා ඒගොල්ලෝ කල්පනා කරනවා. අන්න ඒ බඳු අවස්ථාවලදී උපේක්ෂා පාරමිතාව ඊ타මාත්ම වැදගත් වෙනවා. එයින් අපට වැටහෙනවා වීරය පාරමිතාව පවත්වාගෙන යාමට මේ උපේක්ෂා පාරමිතාව අත්‍යවශ්‍ය වෙන බව අපිට පැහැදිලි වෙනවා. ඒ වගේම ශාන්ති පාරමිතාව සහ මේ උපේක්ෂා පාරමිතාව එකිනෙකට බැඳී තිබෙන පාරමිතා දෙකක්. මධ්‍යස්ත වීමට ඉවසීම අත්‍යවශ්‍ය දෙයක්. ඉවසීමට මධ්‍යස්ත බව ඕනේ. මේ කියපු ශාන්ත ශාන්ති පාරමිතාව ඉවසීමෙන් උපේක්ෂා කියන මධ්‍යස්ත බවත් ඉතිරි පාරමිතා අටටම මෞපිය දෙපලක් වගේ කියලායි සඳහන් කරන්නේ. උපේක්ෂා පාරමිතාවත්, ශාන්ති පාරමිතාවත්, ඒ කියන්නේ ඉවසීමත්, මධ්‍යස්ත බවත් මේක මෞපිය දෙන්නෙක් වගේ තමයි දාන සීලාදී අනිත් පාරමිතා අටටම ඒ වගේ කියලා කියනවා. ඒ වගේ තමයි යම් කෙනෙකුට හෝ පිරිසකට ඇලුම් කරන හෝ ක්‍රෝධ කරන අයට සත්‍ය තුලත් එවැගේම අදිෂ්ඨානීය තුලත් පිහිටීමට අමාරුයි. එබඳු අවස්ථාවලදී පොරොන්දු කඩ වෙනවා. එවිට සත්‍යේනොත් අදිෂ්ඨානේනොත් බැහැර වීමට සිද්ධ වෙනවා. ඒ නිසා සත්‍ය අදිෂ්ඨාන පාරමිතා පිරීමටත් උපේක්ෂා පාරමිතාව උපකාරවත් වෙනවා කියන එකයි මේ පැහැදිලි කරන්නේ. මේන් අපිට පැහැදිලිව පේනවා මේ පාරමිතා 10ම එකිනෙකට බැඳිලා තියෙනවා. ඒ සෑම පාරමිතාවකටම උපේක්ෂා පාරමිතාව සම්බන්ධයි. උපේක්ෂාව කියන මධ්‍යස්ථ භාවය සම්බන්ධයි. මොකද මේ තුන්තරා බෝධියෙන් එක ප්‍රාර්ථනා කරගෙන කරන පාරමිතාවක් මේ පාරමිතා පුරනවා කියලා කියන්නේ. සාමාන්‍ය දෙයකට නෙවෙයි. ඒ නිසා මේක බොහොම බැරෑරුම් වැඩක් මේ පාරමිතාවක් පුරන එක. එතකොට උපේක්ෂා පාරමිතාවේ තියෙන විශේෂය තමයි කලින් කියාපු පාරමිතා 10ටම මේ පාරමිතා 9ටම උපකාරවත් වෙනවා මේ උපේක්ෂා පාරමිතාව. ඒ හැමතැනකම මධ්‍යස්ථ භාවය අවශ්‍ය වෙනවා. දානයක් දෙනකොට අපි කැමැති අය වෙන්න පුළුවන් අකමැති අය වෙන්න පුළුවන් අපේ පරමාර්ථය අපි වර්ග කරන්න ඕන නැහැ. අපි කැමැති අය ඇවිල්ලා ඉන්නවද අකමැති අය ඇවිල්ලා ඉන්නවද එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි දෙන දේ බොහොම සතුටින් දීම. මධ්‍යස්තව සතුටින් පරිත්‍යාග කිරීම. එතකොටයි හොඳ පිනක් වෙන්නේ, පින්කමක් වෙන්නේ. නැත්තම් අහවලුත් ඇවිල්ලා හිටියා මගේ හිත නරක් වුණා. ඒ දැක්ක ගමන් මම මේක ලෑස්ති කරපේ හින්දා දුන්නා. ආන්න පින්කම බාල වුණා එතකොට. පින්කම බාල වුණා. ඒ නිසා සීල පාරමිතාවෙත් එහෙමයි. අනික් ශාන්ති අධිෂ්ඨාන ආදී පාරමිතාවලත් එහෙමයි. ඒ සෑම පාරමිතාවකම මේ මධ්‍යස්ත බව උපේක්ෂා ගතිය අත්‍යවශ්‍යයි. අපේ මහබෝසතාණන් වහන්සේ එක් ආත්මයක මහා කපිරාජය හැටියට කියන්නේ වඳුරු ආත්මයක ඉපදුනා. දවසක් මේ මහා වනාන්තරයේ මේ වඳුරු නායකයා ඇවිදගෙන යනකොට දකින්න ලැබෙනවා මහා වලකට ප්‍රපාතයකට වැහැලා ඉන්න මිනිස්සෙක්. මේ මිනිස්සයා දැන් දින ගාණක් निराහාරව මේ මහා වලකට ඇදගෙන වැහැලා ගොඩේ එන්න බැරුව බොහොම දුකසේ ඉන්නවා. මේ මිනිස්සයා දැකපු මේ වඳුරු නායකයා අනුකම්පා කළා. අනුකම්පා හිතුණා. අනුකම්පා හිතලා මේ මිනිස්සයා ගොඩ ගන්න ඕන කියලා ලොකු වෙහෙසක් දරලා මේ මිනිස්සයා ගොඩට ගත්තා. මේ වඳුරු නායකයා. ඒ මිනිහා ගොඩ ගන්නට ලොකු වෙහෙසක් දැරුවා මේ වඳුරු නායකයා. බොහොම වෙහෙසටපත් වෙච්ච නිසා වඳුරා මේ මිනිස්සයා ගොඩට ආවට පස්සේ ටිකක් මහන්සි අරින්න එහෙම්මම ඉඳගෙන ඉන්නකොට නිින්ද ගියා. ටිකක් වෙලා යනකොට අර ගොඩට ගත්ත මිනිස්සයාට දැන් හරියට බඩගිනි. හරියට බඩගිනි. මේ මිනිස්සයා කල්පනා කරනවා බඩගින්න ඉවසන්නත් බෑ. තමාගේ මේ ජීවිතේ බේරා දීපු උපකාර කරපු Tamanට ජීවිතේ බේරගන්න උදව් කරපු මේ වඳුරව මරාගෙන කෑවොත් හොඳයි කියලා අර සියලුම කළගුණ අමතක කරලා අර නින්දේ ඉන්න වඳුරාට ලොකු ගලක් කරන් ඔළුවට ගැහුවා. පහර දුන්නා. මේක ඉවසන්න පුළුවන් දෙයක් නෙවෙයි. කවුරු වුණත් මේක අහපු කෙනෙක් වුණත් බොහොම නිඳා කරනවා මේ මොන කැත වැඩක්ද මේ මිනිහයි ජීවිතයේ බේරු බේරුවේ මේ වඳුරා මේ වඳුරටම ගලකින් පහර ගැව්වා කිව්වා මොනතරම් අසත්පුරුෂකමක්ද මේ වගේ දේවල් අද සිද්ධ වෙනවා මිනිසුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා Tamanට අත දීපු මිනිස්සයාටම නොඑක් හරි ආදු කරනවා අර කන්න දීපු අත හපා කනවා කියලා කතාවක් තියෙන ඒ වගේ Tamanගේ ජීවිතේ වේරුප කෙනාටම කරපු දේ ජහන දකින අයත් කෝපවන සිද්ධියක් මේක නමුත් බෝසත් වඳුරා කෝප වුණේ නැහැ. බොහොම ඉවසාගෙන මේ දුෂ්ට මිනිසාට උපකාරයක් වශයෙන් තමන්ගේ හිතේ අර ගල වැදිලා ලේ ගලනවා. ඒ තමන්ගේ හිතින් ගලන ලේ බින්දු වලින්ම මග සලකුණු පෙන්වමින් ගමට යන්න උපකාර කළා මේ මිනිස්යාට. බලන්න කොච්චර වටිනවද මේ වඳුරගේ ඉවසීම. ඒ වඳුරට පැනලා යන්න තිබුණා. මේ මිනිහා අතරමං වෙනවා වනාන්තරේ. අතරමං වුණා නම් අලිකොටි වලසුන්ඩ ගොදුරු වෙනවා. ආහාරයක් නැතුව निराහාරව බඩගින්නේ මැරෙනවා. පා මම්මා මම්මුලා වෙලා ඉන්නේ. නමුත් මේ වඳුරා මේ වෙලාවේ ගහ උඩට ගිහිල්ලා ගහෙන් ගහට යනවා ගහෙන් ගහට පනිනකොට අර ඔළුවේ වැක්කිරෙන ලේ ටික බිමට වැටෙනවා. ඒ ලේ බින්දු බල බලා මේ මිනිහත් යනවා. එහෙම එහෙම වඳුරා මිනිස්සු වාසය කරන ගම්මානයේ ළඟටම එක්ක ගිහිල්ලා තමයි වඳුරා හපවුවානේ. බලන්න සතෙක් වුණා මේ බෝසතාණන් වහන්සේ. ඒ ආත්මයේදී මේ උපේක්ෂා පාරමිතාව පුරන හැටි. කිසිම කේන්ති ගැනීමක්, වෛර කිරීමක් නැතුව, ද්වේෂයක් නැතුව බොහෝම ඉවසීමෙන් ඒ වගේම මධ්‍යස්තව Tamanටත් මෙහෙම විඳින්න සිද්ධ වුණා. මේ මිනිස්සයත් මං දුකටපත් කරන්න හොඳ නෑ කියලා ඒ මිනිස්සයටත් උපකාර කරනවා. මේ වගේ දෙයක් උපේක්ෂාවක් නැති කෙනෙකුට කරන්න පුළුවන් කමක් නැහැ. උපේක්ෂාවක් නැති කෙනෙකුට මේ වගේ දෙයක් කරන්න බෑ වෙන මිනිස්සෙක් නම් මේ මිනිස්සයාට තවත් කරන්න පුළුවන් අරියාදුවක් කළා එක්ක ආපහු අර වලටම තල්ලු කරලා යනවා මෙතක මේ වගේ දෙයක් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ මේ බෝසතාණන් කෙනෙක් නිසා පෙරම් පුරණ කෙනෙක් නිසා තමයි එහෙම කළේ. උපේක්ෂා පාරමිතාවේ මේ බලයෙන්මයි මේ தত্ত্বය අපිට දකින්න ලැබුණේ මේ බෝසත් වඳුරාගෙන්. ඒ වගේම වෙස්සන්තර රජුරෝ දරුවන් දන් දීපු අවස්ථාව උපේක්ෂාව හැටියට අපිට දකින්න පුළුවන්. උපේක්ෂා පාරමිතාව හැටියට. මොකද ඒ දරුවන් දන් දීම සිද්ධ කළේ හොඳට පෙනුම තියෙනවා. හොඳට ඇඳුම් පැළඳුම් ඇඳගත්ත යමක් කමක් තියෙන කන්න බොන්න දෙන්න පුළුවන් මිනිස්සුෙකුට නෙමෙයි. මේ දරුව දන් දුන්නේ. මගේ යන්න බැරි ජරා ජීර්ණ වෙච්ච කිරිඩු වස්ත්‍ර ඇඳගත්ත පුජ්‍යලයේ. ඉතින් මෙහෙම කෙනෙකුට තාත්තා කෙනෙකුට පුළුවන් ද මේ මල් දෙකක් වගේ හැදිච්ච දරුව දෙන්න දන් දෙන්න? නෑ එතෙන්දි බෝසතාණන් වහන්සේ වෙස්සන්තර රජුව කල්පනා කළේ මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න උදව්කාරෙක් ආවා කියන එකයි හිතුවේ. මගේ ප්‍රාර්ථනාව මොකද්ද? බුදු බව ලැබීම. බුදු බව ලැබීම මට සාර්ථක කරගන්නට ඒ ඉලක්කය කරා යන්නට උදව්කාරෙක් කියලා තමයි දැක්කේ. මේ දුප්පතේ අහිංසකේ කන්න දෙන්න බැරි මිනිහෙක් අසත්පුරුෂයෙක් එහෙම දැක්කේ නැහැ. එහෙම දැක්කනම් උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ වෙන්නේ නැහැ. අර විදියටයි දැක්කේ තමන්ගේ ප්‍රාර්ථනා විශ්ත කරගන්න උදව්කාරයෙක් ආවා කියලා දැකලා තමයි ඒ දරුවෝ දන් දුන්නේ. ඒ වගේම අටලෝ දහම කියලා එකක් තියෙනවා. ලාභෝ අලාභෝ අයසෝ යතෝච නින්දාපසංසා සුඛංච දුක්ඛං මේක මේ ලෝකේ ජීවත් වෙන අපි ඔක්කොටම මුහුණ දෙන්න සිද්ධ වෙන ධර්මතාවයක් අටලෝ දහම කාටත් ਸਰව සාධාරණ ධර්මයක් ලාභ අලාභ ආදී මේ සෑම අවස්ථාවකදීම මධ්‍යස්තව උපේක්ෂාවෙන් කටයුතු කිරීම තමයි උපේක්ෂා පාරමිතාවේ ස්වභාවය. ලාභයක් ලැබුණත් අලාභයක් ලැබුණත් ඒ වගේම නින්දාවක් ලැබුණත් ප්‍රශංසාවක් ලැබුණත් ඒ වගේම නොඑක් විදිහේ දුකක් ලැබුණත් සැපක් ලැබුණත් මේ මොන தත්ත්වේ ආවත් අටලෝ දහමේ මොන දේ ආවත් බොහොම මධ්‍යස්තව බොහොම උපේක්ෂාවෙන් කඩයුතු කිරීම තමයි අපේ වගකීම කියන එක තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උපේක්ෂා පාරමිතාව පිළිබඳව දේශනා කළා තියෙනවා උන්වහන්සේ මේ දේශනාව මනාව පැහැදිලි කරපු තැන තමයි ලෝමහංශ ජාතකය. ලෝමහංශ ජාතකයේ හොඳම උදාහරණය. අපේ තථාගත බුදුරජාණන් වහන්සේ එක් කාලෙක බොහෝ සම්පත් ඇති කුලයක ඉපදුනා. බොහොම ශාල සම්පතක් තියෙන, ධන සම්පතක් තියෙන මව්පියන් දෙපළකට දාව උප්පත්තිය ලැබුවා. මේ දරුවා ඉගෙන ගත්තේ දිසාපාමොක් ඇදුරුතුමක් තුමෙක් ළඟ. මෙතුමා ඉගෙනගෙන තරුණ වයසටපත් වුණාට පස්සේ තමන්ගේ ගමට ආවම තරුණ වයසේදී මේ මව්පියන්ගේ ඇවෑමෙන් මව්පියෝ කලුරිය කළාට පස්සේ මව්පියන්ගෙන් පස්සේ මේ තරුණ වයසේදීම මහා ධනස්කන්ධයේ හිමිකාරයෙක් බවට පත් වුණා. සමහර මව්පියෝ හොඳට හම්බ කරලා තියලා, ගෙවල් දොරවල් හදලා සියලුම පාසුකම් වයාන වාහන ආදී සලස් ඔක්කොම සම්පූර්ණ කරලා තියලා සමහර තරුණ වයසේදීම දරුවන්ට මව්පියෝ අහිමි වෙලා ඒ මහා ධනස්කන්ධේ කොටස්කාරයෝ බවට පත් වෙනවා අද සමහර අය. සමහර අය ඥානය පාවිච්චි කරලා ඒවා බුද්ධි විඳගෙන අර පරිසං කරගෙන දාන ධර්ම ආදියටත් උදව් කරගෙන හොඳ ජීවිත ගත කරන අය ඉන්නවා. සමහර අය දුර නොබලා පාප මිත්‍රයොත් ලං කරගෙන ඇති තරම් කාලා බීලා නටලා කෑ ගහලා ඒ සියලුම දේවල් විනාශ කරලා අර මව්පිය දුක් මහන්තියෙන් හම්බ කරගත්ත සියලුම දේවල් විකුණලා උකස් තියලා මහා විනාශයටපත් වෙලා අන්ත දුගී දුප්පත් බවටපත් වෙන දරුවෝ ඉන්නවා මේක හොඳට තේරුම් ගන්න ඕන අම්මා තාත්තගෙන් උරුම වෙන දායාද අර පරිසං ඇතුව ගතිගාලවා සූත්‍ර දේශනාවේ කියනවා මව්පියන්ගෙන් උරුම වෙච්ච ධනය ආරක්ෂා කරගන්න කියන. ඒකයි දරුවන්ට අපි ලබා දෙන උපදේශය. මේ බෝසත් දරුවා මේ ලෝමාන්ත ජාතකයේ කියන මේ ලෝමත් මේ මේ බෝසත් දරුවා මේ ධනස්කන්ධයක් හිමි වෙච්ච වෙලාවේ ඥාති මිත්‍රාදීන් මෙතුමාට ගෙනා විවාහ යෝජනා විවාහ යෝජනා ගෙනහල්ලා මේ ධනය පාලනය කරගෙන හොඳට ඉන්න කියලා උපදෙස් දුන්නා. ඒ ඥාති මිත්‍රාදීන් හොඳ පැත්තට උපදෙස් දීලා තියෙනවා. නමුත් මෙතුමා ඒකකටවත් කැමති වුණේ නැහැ. විවාහ වෙන්න කැමති වුණේ නැහැ. එතුමා කල්පනා කළේ සම්බාධෝ යං ගරාවාසෝ මේ ගිහි ගෙදර සම්බාධ සහිතයි කරදරයි එහෙමයි කල්පනා කළේ. ඒ නිසා මෙතුමා කල්පනා කළා ඒක කෙලෙස් වර්ධනයට හේතු වෙන තැනක් ගිහි ගියේ කියලා කියන්නේ. කෙලෙස් ප්‍රහීනතාවයට නෙවෙයි කෙලෙස් වර්ධනයට හේතු වෙන තැනක්. එහෙම හිතලා නෙක්කම්ම පාරමිතාවට අනුව ජීවත් වීම සුදුසු බව කල්පනා කරලා පැවිදි වෙන්න හිතුවා. මම පැවිදි වෙන්න කල්පනා කළා. එහෙම කල්පනා කළා ආයෙත් පස්සේ කල්පනා කරනවා මෙයා පැවිදි වුණොත් මහජනයා කොච්චරවත් පුද පූජා පවත්වනවා සත්කාර දක්වනවා ගරු බුහුමන් කරනවා ඒ වගේම ඒ ඊට පස්සේ මේ ලාභ සත්කාර ආදියට හිත ඇලෙන්න ගැලෙන්න පටන් ගන්නවා මගේ ප්‍රාර්ථනාව එහෙම වුණොත් මට ඉෂ්ට කරගන්න බැරි වෙනවා කියලා මෙහෙම කල්පනා කරන හුඟක් මහාන වෙන්න කැමති නමුත් පැවිදි වුණාට පස්සේ තනියෙන් ඉන්න බෑ ජනතාව එකතු වෙනවා ඒ භික්ෂුව වටා. ඒ එකතු වෙන ජනතාව නොඑක් ගරු බුහුමන් කරනවා පුද පූජා පවත්වනවා එතකොට මගේ හිත ඒවට ඇදලි යන්න පුළුවන්. ඒ නිසා කල්පනා කරලා පැවිදි වෙන්නෙත් නෑ. විවාහ වෙලා ධන සම්පත් පාලනය කරගෙන සැප සම්පත් විඳින gedare ඉන්නෙත් නෑ පැවිදි වෙන්නෙත් නෑ. ඒ අදහස් දෙකම අත්හැරියා. අත්හැරලා අනුන් කරන නිന്ദා අපහාස ඉවසමින් උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කරන්න කල්පනා කරලා ඇඳ සිටි වස්ත්‍රයෙන්ම මේ ගේ දොර ධනය සියල්ල අතහැරලා මහමකට බැස්සා. අර මහා ධනස්කන්ධය ඇත මේ ලෝකෙ මිනිහෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මේක. බෝසතාණන් මහන්තේ කෙනෙකුට පමණයි මෙහෙම කරන්න පුළුවන් මේ පරිත්‍යාගය. අර වෙස්සන්තර ආත්මේ දරුව අතහැරියා වගේ රජය අතහැරියා වගේ මේ ලෝමහන්ත ජාතකයේ අර සියලුම මහා ධනස්කන්ධය අතහැරියා ඇඳිවත පමණයි ඇඳගෙන හිටපු දේ වස්ත්‍රය පමණයි මගට බැස්සා එක තැනක එක රාත්‍රියක් පමණයි ගත කරන්නේ මෙහෙම ගම් නියම් ගම් සැරිසරාගෙන ඇවිද ඇවිද යන්නේනකොට නොඑක් විදිහේ නිന്ദා පහස අපමණවත් ලැබෙනවා තමාරු දන්න අය කියනවා ඇති ඔය මහමග කිලුටු ඇඳගෙන අනුන්ගේ පිනූ කකා ඇවිද්දාට මෙච්චර ධනයක් තියෙන මිනිහෙක් අහවල්ලාගේ අහවල් අයගේ මේ ළමේ මොන පාප කර්මයක්ද මේ ගෙවන්නේ ඔහොම කියනවා ඇති ඔහොම ඇහෙනවා ඒ සියල්ලම ඇහෙනවා එතුමාට ඒ වුණාට එතුමා ඒව කොහොම උපේක්ෂාවෙන් සවන් දෙන්නේ උපේක්ෂාවෙන් සවන් දෙන්නේ වැඩියෙන් කරදර ලැබෙන තැන්වල වැඩිපුර වාසය කරන්න එතම කැමති වුණා. වැඩියෙන් කරදර නිന്ദා පහස ලැබෙන තැන්වල වැඩියෙන් දැන් මේ ඇඳගෙන ඉන්න වස්ත්‍රයක් දැන් ඉරිලා හොඳටම දැන් තවත් අවුරුදු ගාණක් මේක ඇඳගෙන ඉඳලා ඉඳලා දැන් මේකත් ඉරිලා මිනිස්සු මේක දැකලා රෙදි දෙන්න හදනවා දෙනවා නමුත් මෙතුමා පිළිගන්නේ නැහැ අර ඉරුණ වස්ත්‍රයෙන්ම කෑල්ලක් ඉරාගෙන යන්තම් විලිවහගෙන මෙයා ජීවත් වෙනවා. මෙයා 아무තු ආයෙ ඇඳුම් ගන්න සූදානමක් නැහැ. මෙහෙම යනකොට එක්තරා ප්‍රදේශයක අහිංසක දුබල මිනිස්සුන්ට හිරිහැර කරන ප්‍රදේශයකට වැටෙනවා. එක්තරා ගමක් තියෙනවා. ඒ ගමට අහිංසක මිනිස්සු ගියාම දුර්වල මිනිස්සු ගියාම හිඟා කන මිනිස්සු ගියාම හරියට හිරිහැර කරනවා. ඒ ඒ එහෙම හිරිහැර කළා සතුටු වෙනවා. ඒ ගමේ ළමයි. ඒ ගමේ වැඩපුර ඉන්නේ මේ රාජබටයින්ගේ ළමයි. වැඩපුර ඉන්නේ. දැන් එහෙම තියෙනවනේ ටිකක් ලොකු මිනිස්සුන්ගේ රාජකාරී කරන මිනිස්සුන්ගේ ළමයි එහෙම මානසිකත්වයක් තියෙන හැමෝටම මේ සමහරුන්ට එහෙම තියෙනවා මම මොනවා කළක් කමක් නැහැ අපේ තාත්තා මේ හමුදාවේ අපේ තාත්තා පොලිසිය අපේ තාත්තා පාර්ලිමේන්තුවේ ආදී වශයෙන් හිතලා සමහර ළමයි මේ අහිංසක මිනිසුන්ට නොයෙක් කිරියර කරනවා මිනිසුන්ට ගහනවා මිනිසුන්ට නොයෙක් දේවල් අඩන්තෙට්ටම් කරනවා නීතියට බය නැහැ තාත්තා ඉන්නවා බේරගනි අදත් එහෙම කල්පනා කරන අය ඉන්නේ මේ ගමෙත් ඒ රාජවල්ලභයින්ගේ දරුවෝ හිටියේ ඒ ඒ ඒ ගමට මේ මේ පුජ්‍යලයා මේ බෝසතාණන් වහන්සේ දැන් ගයි ගමට ගිහිල්ලා ඉන්නේ. ඉතින් හරියට නින්දා අපහාස බින්දින්න සිද්ධ වුණා. බෝසතාණන් වහන්සේට හිතුණා උපේක්ෂා පාරමිතාවට හොඳම තැන තමයි මේ ගම. උපේක්ෂා පාරමිතාව දිනු කරන්න හොඳම තැන මෙතන. ඒ නිසා මේ ප්‍රදේශයේ වැඩිපුරම මං ඉන්නවා කියලා හිතාගත්තා, අදිස්ථාන කරගත්තා. එහෙම අදිස්ථාන කරලා මේ මෙතුමා එහාට මෙහාට යන යන එනකොට කොච්චරවත් මේ ළමයි ගල් මුල් ගහනවා අලු ගහනවා අලු වලින් පිටපස්සෙන් ගිහිල්ලා තල්ලු කරනවා අර වැටගේ යකොල අරගෙන මේ අතට දාලා නැත්නම් ගිහිල්ලා අස්සෙන් අතට දාලා මේ අදිනවා පිටිපස්සට අන්න ඒ වගේ හිරිහැර කරනවා ඒ වගේම එහෙම හිරිහැර කරලා පිටිය පිටිපස්ස හැරිලා බැලුවම hina වෙනවා කට්ටියම. මේ මේ ළමයින්ගේ වැඩ. දැන් අදටත් එහෙම දකින්න ලැබෙනවා සමහර වෙලාවට ඔය අයින්තක අසරණ මිනිසුන්ට ගලක් ගහලා ඒ මිනිස්සයා බනිනකොට hina වෙනවා සතුටු වෙනවා. ඒ මිනිස්සයා ඒක විඳිනව දැකලා සන්තෝෂ වෙනවා. එහෙම මානසිකත්වය තියෙන ළමයි ඉන්නවා. ද මේ ළමයිත් එහෙමයි. නමුත් මේ බෝසතාණන් වහන්සේ කෙනෙක් කියලා දන්නේ නැහැ. මෙතුමා hina වෙන්නෙත් නෑ. සරපරුස වචන කියලා බනින්නෙත් නෑ. දුක් වේදනාවක් විඳින්නෙත් නෑ. මෙතුමා උපේක්ෂාවෙන් ඒ සියල්ල විඳ දරා ගන්නවා. කිසි කතා බහක් නෑ. එක තැනක හිරිහැර වැඩි වෙනකොට ආය වෙන තැනකට යනවා. ඒ ළඟම වෙන තැනකට යනවා. එහෙම එක එක තැන්වල වාඩි වෙවි ඉන්නවා. ඒ එතනට ගියාම කොතනට ගියත් ගල් ගහනවා. කෝටු වලින් ගහනවා. එහෙම නැත්නම් අලු වලින් ගහනවා, අලු විදි කරනවා ඇඟට. මේ වගේ නොයෙක් කරදර කරනවා. ඔහොම ඉන්නකොට මෙතුමා කල්පනා කළා මේ සොහොන් පිටියක් දැකලා ඒ සොහොන් බිමකට ගිහිල්ලා එතුමාර තැන් තැන් වල විසිරලා තිබිච්ච මිනි ඇට කටු ටිකක් එකතු කරගෙන මිනි ඇට කටු ටිකක් එකතු කරගෙන ඒක කොට්ටේට තියාගෙන කොට්ටයක් හැටියට තියාගෙන නිදාගත්තා. දැන් ඇවිදලා මහන්සි ටිකක් නිදාගත්තා. ඒත් මේ ළමයි මේ මේ කොලොප්පම් කරන ළමයි ඒත් අතහරින්නේ නැහැ. කරදර කිරීම අඩුවක් නැහැ. එතනට ඇවිල්ලා කෙල ගහනවා. කෙල ගහලා hina වෙවි දුවනවා. නාසයේ ඉරටු කෑලි ගහනවා. ඒ වගේම ගල් මුල් ගහනවා. මේක විදිහ හිරිහැර කරනවා. මේ මොනවා කළත් කිසිම කෝපයකුත් නැහැ. hinaවකුත් නැහැ. ඒ සියල්ල ඉවසාගෙන මේක මගේ පාඩුවේ ඉන්නවා. මේක තමයි උපේක්ෂාව. මේක තමයි උපේක්ෂාව. මෙතනට අපේ හිත තවම ගන්න බෑ. ප්‍රත්‍යඥ අපේ හිත තවම මෙතනට ගන්න බෑ. මේ බෝසතාණන් මේක සංසාරේ පුරුදු කළා පුරුදු කළා පුරුදු කළා. මේ ලෝමහන්ත ජාතකයට එනකොට මෙතුමා උපේක්ෂාව පාරමිතාව හොද්ද තැනකට ගෙනහල්ලා තියෙනවා. මේ මේ தત્ත්වය දැකපු සමහර ඥානවන්ත මිනිස්සු කල්පනා කරනවා මේ මිනිස්යාට මොනවා කළත් කෝපේකුත් නැහැ, හිනාවකුත් නැහැ, කතාවකුත් නැහැ. මේ මිනිස්සයා ඔක්කොම විඳගෙන ඉන්නවා. මෙයා නම් එසේ මෙසේ කෙනෙක් එහෙම වෙන්න බෑ. මෙයා එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ. මෙයාගේ ස්වභාවය දැක්කහම යම්කිසි විශේෂ ගුණයක් තියෙන පුජ්‍යලයක් වෙන්න ඕන. මෙච්චර ඉවසීමක් මෙච්චර මෛත්‍රියක් තියෙන්නේ කවුරු හරි විශේෂ කෙනෙක් වෙන්න ඕන කියලා කල්පනා කරලා මෙතුමාට නොඑක් විදියට සත්කාර කරන්න පටන් ගත්තා. දැන් අර ඔක්කොම අර කරන කලකොලොප්පන් බදහින්තා ඔක්කොම නතර කරලා අර මිනිස්සු වැඩි හිටියෝ ඇවිල්ලා ඒවා එපා කියලා මෙයාට හුඟක් උදව් කරන්න පටන් ගත්තා. සත්කාර කරන්න. Tamanta කලින් කරදර කළ අයටත් දැන් සත්කාර කරන අයටත් එක වගේමයි. ඒ කලින් කරදර කරපෑයටත් මේ උදව් කරන අයටත් එක වගේමයි. ඒ විදිහටමයි ඉන්නේ. මේ කාටවත් කිව්වේ නෑ මට මේ ළමයි මෙච්චර කරදර කළා මෙහෙම කළා කාටවත් කිව්වේ නෑ. අටලෝ දහම විඳ දරාගෙන හිටියා. එහෙම විඳ දරාගෙන ඉඳලා ඒදා බෝසතාණන් වහන්සේ මේ උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කළා පින්නතුනි. මේ උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කරපු තථාගත බුදුහාමුදුරුව සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ වදාරනවා දේශනා කරනවා සුසානේ තෙයං කප්පේමි චවට්ටිං උපදායහං ගෝමණ්ඩලා උපාගන්त्वा රූපං දක්ෂෙන්ති නප්පකං මේ ආදී වශයෙන් උන්වහන්සේ දේශනා කරනවා කැමැති කෙනේ ගත්වා කියන අතහැරීම කැමති කෙනෙක් මගේ තියෙන දේවල් ගනිත්වා කියන මේ අතහැරීම ඒක තමයි දාන පාරමිතාව මේ බුද්ධත්වයට පත්වලා උන්වහන්සේ දේශනා කරන්නේ මගේ ඕන දෙයක් ඕන කෙනෙක් ගත්තාවි කියන හැඟීම එන තැනට දාන පාරමිතාව දිනු කළා ඊළඟට නොකල යුතු සියල්ලෙන් වෙන්ුණා උන්වහන්සේ මේ ලෝකයේ නොකල යුතු සියල්ලෙන්ම වෙන් වුණා ඒක තමයි සීල පාරමිතාව ඒක තමයි මම පුරාපු සීල පාරමිතාව. ඊළඟට වස්තු අතහැරලා ශාරීරික අසුද්ධ බව අවබෝධ කරගත්තා. මේක තමයි නික්ඛම්ම පාරමිතාව. මේක තමයි නික්ඛම්ම පාරමිතාව. ඊළඟට බෝධි සම්භාරයේට උවමනා තෝරා ගැනීම කරන්න මට පුළුවන්කම ලැබුණා. බෝධි සම්භාරයේ සඳහා බුද්ධත්වයේ සඳහා එතෙන් දෙන්න උවමනා දේ තෝරා ගන්න මට පුළුවන්කම ලැබුණා. ඒක තමයි ප්‍රඥා පාරමිතාව. ඊළඟට කාම විතර්ක මට දුරු කරන්න පුළුවන්කම ලැබුණා. ඒක තමයි වීරිය පාරමිතාව. ඒ වගේම පිපාසය දුක් ඉවසන්නට මට පුළුවන්කම ලැබුණා. පිපාසයේද ශාරීරික වදහින්තා ආදී නොඑක් දේවල් මට ඉවසන්න පුළුවන්කම ලැබුණා. ඒක තමයි ශාන්ති පාරමිතාව. ඊළඟට සත්‍ය ගරු කරන්න මට පුළුවන්කම ලැබුණා. ඒ සත්‍ය ගරු කිරීම නිසා මම සත්‍ය පාරමිතාව සම්පූර්ණ කළා. අවසානයේ සත්‍ය අවබෝධයක් මම ලැබුවා. සත්‍ය ගරු කරන පාරමිතාව සම්පූර්ණ කරගෙන ඇවිල්ලා සත්‍ය අවබෝධය මම ලැබුවා. ඊළඟට සියලු දෙනාටම ඒ වගේ මේ සියලු දෙනාටම මෛත්‍රී කිරීම නිසා මම මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ කළා. සියලුම දෙනාට මම මට අද තුන් ලෝකයේ දිහාම මහා කරුණාවෙන් බලන්න පුළුවන් ඒ ඥාන ශක්තිය මං ලබා ගත්තේ එදා මට ශාරීරික වශයෙන් මානසික වශයෙන් විවිධාකාරයෙන් එළඹිච්ච සියලුම බාධක කරදර කරදර බාධක කරපු අය කෙරෙහි මං මෛත්‍රී කළා. ඒක තමයි මෛත්‍රී පාරමිතාව. ඒ වගේම මම මෙතෙක් කල් ආවේ මේ සියලුම දේ අටලෝ දහමටම මූණ දුන්නේ අදිස්ථානයකින්. අටලෝ දහමටම මම මූණ දුන්නේ අදිස්ථානයකින්. මගේ අදිස්ථානයේ තිබුණේ නිවන් අවබෝධ කරගන්න සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න සතර දුකින් පෙළෙන සත්වයා ගොඩ ගැනීමයි මගේ පරමාර්ථයේ තිබුණේ. ඒ නිසා මං අදිෂ්ඨානය සම්පූර්ණ කළා. මේ සියලුම මේ පාරමිතා නමේම මස්තක ප්‍රාප්ත කරගන්නට මට මහෝපකාරී වුණේ මේ ලෝමහාන්ත ජාතකයේ කියන උපේක්ෂා පාරමිතාවයි. ලෝමහාන්ත ජාතකයේ කියාපු උපේක්ෂා පාරමිතාවයි කියලා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දේශනා කරනවා පින්නතුනි. මේ උපේක්ෂා පාරමිතාව අපි දැන් තුන් ආකාරයක් මේ විදිහට දකිනවා හැම පාරමිතාවක්ම පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා කියලා තම ධනය දූදරු හිතවත් අහිතවත් පුජ්‍යලයන් ගැනත් මධ්‍යස්ත බව තමයි උපේක්ෂා පාරමිතාව කියලා කියන්නේ. එවැගේම තම ශරීරයට හානි කරන ආරක්ෂාවට උපකාර කරන කාටත් මධ්‍යස්ත වීම තමයි උපේක්ෂා උපපාරමිතාව කියලා කියන්නේ. ඒ වගේම තම ජීවිතයට හානි කරන ජීවිතේ රැකීමට උපකාර කරන කාටත් මධ්‍යස්තව කටයුතු කිරීම තමයි උපේක්ෂා පරමත්ත පාරමිතාව කියලා කියන්නේ. මෙන්න මේ පාරමිතාව තමයි අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දස පාරමී ධර්මවල අවසාන වශයෙන් සම්පූර්ණ කළා සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළේ ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන ඔබටත් මෙවැනි පාරමිතා ධර්ම සම්පූර්ණ කරගෙන සංසාරයෙන් නිදහස්ව අජරාමර උතුම් අමා මහ නිවන් සැප පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ධර්ම ශ්‍රවණය කරමින් මේ පින්කමට දායක වෙච්ච ඒ දායකත්වයේ දරාපු පින්නතුන් ප්‍රධාන සමස්ත රටවාසී ලෝකවාසී ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක්ව නිරෝගීව සුවපත්ව බොහෝ කල් වාසය කරන්න දීර්ඝායු සම්පත් ලැබේවා කෙලවර අජරාමර උතුම් අමා මහ නිවන් සප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ජුම්මට්ඨා දේවා නාගා මහිද්దికා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 ධර්ම ශ්‍රවණානි සංසයෙන් සෑම දිනාටම අජරාමර උතුම් නිවන් සැප ලැබේවා සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මාම් ශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ ගොඩකවෙල ශ්‍රී මහින්ද මහා විහාරාධිපති සමස්ත ලංකා පරිවේනාධිපති කෘත්‍යාධිකාරී සංගමේ සභාපති රත්නපුර දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු පාර්ශවයේ සබරගමු පළාතේ අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද කොම්පිටියේ ශ්‍රී සුසීල නායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ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 වලින් මිදී සිත සුවපත් වී පාවියයි නිසංසලේ වලා අතුල කඳු ඇති අත